දවසේදී බොහෝ දින පෙරවස් සමාදන් වෙන්න පැමිණි පින්වත් උපාසක උපාසිකා පිරිසකුත් සිටිනවා ඒ වගේම ඒ පෙරවස් සමාදන් වෙච්ච උපාසක උපාසිකා පිරිසටත් ස්වාමින් වහන්සේලාටත් හෙට දවසේදී සිව්පසෙන් උපස්ථාන කරන්ට පැමිණි ඒ දානදායක පින්වත් පිරිසද ඉන්නවා. විශේෂයෙන්ම මෙතනදී ඒ අපේ පින්වත් නුවර ගුණරත්න මහත්මයා ඒ තමන්ගේ නෝන මහත්මිය වගේම සහෝදර සහෝදරියෝ ඥාතීන් ඒ වගේම අනිත් හිතේසින් සියලු දෙනාම එකට එකතු කරගෙන මේ පැමිණියේ බොහොම වටිනා සත් ක්‍රියාවක් සිද්ධ කරගන්නට සිද්ධ කරන්නට ඒ තමයි හෙට පෙරව සමාදන් වෙන උපාසක උපාසිකා පිරිසට ස්වාමීන් වහන්සේලාටත් හෙට දවස පුරාවට ඒ තමන්ගේ ගුණ ධර්මයන් වඩා වර්ධනය කරගන්නට උපකාර කරමින් ඒ අයට ප්‍රත්‍යපහසුකමක් සලස් කරන්නට එහෙම නැත්නම් දන් දෙන්නට ඕනේ කියන කලන අදහස් ඇතුවයි පැමිණියේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ඒ දන් දීම සඳහා පැමිණි ඒ පිරිසගෙත් පේවත් සමාදන් වීම සඳහා පැමිණි අපේ පින්වත් පිරිසගෙත් හැමෝගෙම මූලික අදහස මේ ජරා මරණ ධර්මයන්ගෙන් අත මෙදිලා ලබන අජරාමර භව භව අපි දන්නවා ඒ නිසා දානාන සංසදේශනාවන් වලට දේශනා කරන්නට මුල් නොවි මේ ජරා මරණ ධර්මයන්ගේ අත මිදී ගන්න ධර්මයක් තේරුම් කළ දෙන්නට ඕනේ දේශනා පාඨයක් තමයි මම මාතෘකාව වශයෙන් ලැබුවේ දාන ආදී කුසල ධර්ම સિદ્ધ කිරීම තුලිනුත් විමුක්තිය අපි බලාපොරොත්තු වෙන්නේ නිදුක් බව. එහෙව සමාදන් වීම තුලිනුත් බලාපොරොත්තු වෙන්නේ නිදුක් බව. ඒවා සමාදන් වෙලා සීලාදී ගුණධර්මයක පිහිටලා සමත විදර්ශනා ධර්මයන් භාවනා වඩලා වහවහ මේ දුක් සාගත සසරෙන් එතර වෙන්නයි අපි හැමදෙනාම උත්සාහවත් වෙන්නේ. ඒ වගේම ඒ ධර්මයන් සඳහා උත්සාහවත් වෙන ගමන් ඒ බඳු පිරිසකට උපකාර කරලා කුසල ධර්මයන් වඩා වර්ධනය කර ගැනීම තුලින් බලාපොරොත්තු වෙන නිදුක් බව යම් හේකින් යම් විටකදී අපිට හැකි ශක්ති ප්‍රමාණයෙන් අප්‍රමාදීව කටයුතු කළත් ආශ්‍රයක්ෂය කර ගන්නට බැරි වුණොත් උපදිසංඛ්‍යාත උප්පත්තිය කියන එක නවත්තන්න බෑ. එහෙම වුණොත් දුගතියකට නොගොස් සුගතියක අපේ උප්පත්තිය ලබා දීලා සද්ධර්මය අවබෝධ කරවීමේ වටපිටාව තියෙන්නේ පින්වතුනි හැම වෙලාවෙම කුසල ධර්මයන්ටයි. ඉතින් මේ කුසල ධර්මයන් කිරීම තුලින්ද බලාපොරොත්තු වෙන්නේ සතර ආදී දුකකටපත් නොවි මනුෂ්‍යාත්ම භාවයක් දේවාත්ම භාවයක් ලබාගෙන ඒ තුල ඉඳගෙන හෝ අප්‍රමාදීව කටයුතු කරන්නට කුසල ධර්ම සිද්ධ කරමින් ධහමක යෙදෙන කෙනාට හැම වෙලාවෙම සුරක්ෂිත භාවයක් තියෙනවා කුමක් නිසාද යම් හේකින් මෙතන මේ වර්තමානයේදී යම් ප්‍රමාදී බවක් තිබුණත් ඒ Taman සිද්ධ කරගත්ත කුසල මට්ටමේ පිහිටලා මතු හෝ එතෙන්ට එන්න තියෙන ඉඩ අවස්ථාව බොහෝසෙන් තියෙනවා. අනිත් කෙනාට රැකවරණයක් නැහැ කියන එක නෙමෙයි එකෙන් සඳහන් කළේ. නමුත් බොහෝසෙයින්ම කුසල ධර්ම සිද්ධ කරපු කෙනාට සිද්ධ කරන කෙනාට වැඩි අවස්ථාවක් තියෙනවා නිවන් දක්න ජීවිතයක් ලබා ගත්තත් දුක්ඛිත ස්වභාවයෙන් යුක්තව ජීවිතය ජීවත් කරන්නේ නැතුව බොහොම පහසු අටපිටාවක් ඇතිව ඉපදිලා ඒ තමන් ලැබුණු ප්‍රත්‍යයෙන් අනිත් අයටත් උපකාර කරලා තමන්ද ජරා මරණ දුකෙන් මිදී ගන්නට පුළුවන්කම තියෙනවා. උපමාවක් කිව්වොත් බුදුරජාණන් වහන්සේ කාලෙදී අනේ පිටිසිටුතුමා විසාකා උපාසිකාව ඒ වගේම ජෝතිය සිටානු බිම්බිසාර රජුරු ඒ වගේ අය ගත්තාම මහත් වූ භෝග සම්පත් ධන සම්පත් ඇතුව පෙරපින් ඇතුව උපන්නා ඒ ධන සම්පත් පුණ්‍ය සම්පත් උපයෝගී කරගෙන බොහෝ දෙනෙකුට උපකාර කරලා තමන්ද ඒ ධර්මයන් හේතු කොටගෙනම ඒ උපකාරය මුල් කරගෙනම තමන්ද සසරෙන් මිදී ගත්තා. ඉතින් මේ දන් දෙන කෙනෙකුට ලැබෙන ආනිසංසය තමයි නිවන් දකින්ට ලැබෙන ජීවිතය වුණත් අපහසුවකින් තොරව පහසුවෙන් ලැබෙනවා. අපි කුසල ධර්මය කරන්නේ නැතුව අප්‍රමාදීව කටයුතු කළත් යම් හේකින් ප්‍රමාදී බවක් වුණොත් අපි ලැබෙන මනුස්ස ජීවිතයක් ලබා ගන්නට පුළුවන් ඥාන සම්පත්තියකුත් තියෙයි. නමුත් පරිවාර සම්පත්තිය, භෝග සම්පත්තියෙන් අපි දුප්පත් භාවයටපත් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. එහෙම වුණොත් අපිට මේ නිවන් මඟ උනත් පුරා ගන්න වෙන්නේ හරීම අපහසුතාවයයි. ඒ නිසා අපේ පින්වත් පිරිස සතුට වෙන්නට ඕනේ. දෙයාකාරයකින් ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් කියන යහපත් දෙයාකාර වූ යහපතම ලබා ගන්නට පුළුවන් වෙන පරියාය ක්‍රමයකිනුයි අද අපි මේ කුසල ධර්ම સિદ્ધ කළේ સિદ્ધ කරන්නේ කියලා සතුට වෙන්නට ඕනේ. විශේෂයෙන් අද දවසේදී මම මේ පින්වත්තුන්ට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන වටිනා කරුණ රාශියක් තියෙනවා. එයින් අපි දන්නවා විශේෂයෙන්ම මේ ඉමක් කොනක් පරක් තෙරක් නැති දුක්සහගත සසරේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් අපි හැම කෙනෙක්ම යනවා ඇවිදිනවා සසර නොයේ දුක් විඳිනවා එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ දුක කියන එක තමන් විසින් ඇති කරගන්න එකකුත් නෙමෙයි මේ දුක අනුන් විසින් ඇති කරන එකකුත් නෙමෙයි මේ දුක තමන් සහ අනුන් කියන දෙන්නම එකතු වෙලා ඇති කරන එකකුත් නෙමෙයි මේ දුක ඉබේම හටගත්ත එකකුත් නෙමෙයි මේ දුක කියන එක හේතු ප්‍රත්‍යයයි කියලා එක්තරා අවස්ථාවකදී අචේල කස්සප කියලා පිරිවැජ කෙනෙක් හිටියා. එයා අනේ පිටිසිටු තුමාගේ පැරණි යහළුවෙක් අනේ පිටිසිටුතුමා බුද්ධ ශාසනය තෝරගන්නකොට ඒ අචේලක නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඉතින් නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකෙක් බවට පත්වෙච්ච අචේලකත් ඒ වගේම අනේපිඩි සිටුතුමත් යහලුකම වෙනම තිබුණා යහලුකම නැති වුණේ නැහැ දෙන්න දෙපැත්තක ශ්‍රාවකේ වුණාට ඉතින් මෙහෙම අවුරුදු ගණනක් ගියා අවුරුදු 30ක් තරම් කාලයක් ගියාට පස්සේ එක්තරා දවසක් අචේල කශ්‍යප අනේපිඩි සිටුතුමා බැහැ දකින්න ඇවිල්ලා අහනවා ගැහැවිය ඔබ ශ්‍රමණ බවක් ගෞතමයන්ගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා බොහෝ කලක්පත් වෙනවා බොහෝ කලක් වෙනවා ඔබට කිසියම් මනුෂ්‍ය ධහමට වඩා උතුම් බව ඇති කරන ඥාන දර්ශනයක් තියෙනවද කියලා. ඒ වගේ අවස්ථාවේදී අනේ පිටු සිටුමා කියන ස්වාමීනි මොකද නැත්තේ මට මේ ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන නුවණකුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මං කැමතිනම් කැමති වෙලාවක් විතක්ක ਵਿਚාර සහිත ප්‍රථම ධ්‍යානයට සමවැදලා මට ඉන්න පුළුවන්. විතක්ක රහිත විචාර සහිත ဒုတိ ය ධ්‍යානයටත් උනම් මට සමවැදලා ඉන්න පුළුවන්. විතක්ක විචාර රහිත තුන්වෙනි ධ්‍යානයටත් මට උනම් සමවැදලා ඉන්න පුළුවන්. මම යම් තාක් ධ්‍යානය කැමතිද ඒ තාක් මට ඉන්න පුළුවන් මේ වගේ ಗುಣ විශේෂයක් මට තියෙනවා කියලා. ඊට පස්සේ අනේ පිටු සිටුතුමා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා දැන් අවුරුදු 30ක් විතර වෙනවා. මේ 30 ඇතුළත ඔබ ලැබපු යම් කිසි ಗುಣ විශේෂයක් තියෙනවද? ඊට පස්සේ කියනවා ගැහැවිය මේ මොනර පිල් කලඹයි හෙළු බවයි යරෙන්ට මන් ලබපු වෙන විශේෂ දෙයක් නැහැ කියලා. ඒ වෙලාවේදී අනේ පිටිතුමා කියනවා ස්වාමීනි මේ ශ්‍රමණ බවත් මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වක්ඛාතයි සම්දික්කයි අකාලිකයි මේ ධර්මය අනුව පිළිපදිනා නම් හොඳයි. ගැහැවිය මටත් ඒ බව හිතුණා කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළා. ඒ අචේල කච්චප හාමුදුරුවෝ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බහැ දකින්න ගියාම චේතවනාරාමයට යනකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත ගිහිල්ලා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කොයිද කියලා අහනකොට පිණ්ඩපාත ගියා කිව්වහම ඒ අචේල කච්චප මොකද කරන්නේ බුදුහාමුදුරෝ හොයාගෙන වීදිය දිගේම ගියා. යනකොට භාග්‍යතුන් වහන්සේ පිටින් ගා වඩිනවා. දැකලා භාග්‍යතුන් වහන්සේ අහනවා. භාග්‍යතුන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න අවසර දෙනවද? කශ්‍යප මේ අතරමඟට පිළිපන්න වෙලාව මේක මහපාර ප්‍රශ්නයක් අහන්න සුදුසු වෙලාව නෙමෙයි. දෙවෙනි වතාවටත් අහනවා භාග්‍යවතුන් වහන්සේ මට කෙටියෙන් ප්‍රශ්නයක් අහන්න අවසරද? ඒ වෙලාවෙදිත් කියනවා මේක අහන්න සුදුසු නෑ. තුන්වෙනි වතාවක් කියනවා ස්වාමීන් මම ගොඩක් අහන්නේ කෙටියෙන් මට අහන්න අවසරද? තුන්වෙනි වතාවක් කියනවා මේක අතරමඟ නැවතත් කියනකොට හොඳයි එහෙනම් ඔබගේ ප්‍රශ්නය අහන්න. ඒ වෙලාවේදී තමයි අහන්නේ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ දුක තමා විසින් කරගත් එකක්ද ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා දුක තමා විසින් කරපු එකක් නෙමෙයි එහෙනම් දුක අනුන් විසින් කළ දෙයක්ද දුක අනුන් විසින් කරපු දෙයක්ුත් නෙමෙයි හොඳට මේවා ශාස්ත්‍රීය මහන්සියගේ දර්ශනය පෙන්වන සූත්‍රයක් මේක හොඳට තේරුම් ගන්න ඕනේ අපිත් බෞද්ධයෝ නම් අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ දර්ශනය මුදුවට තේරුම් ගන්න ඕනේ. එතකොට අපි අද විඳින දුකක් තියෙනවා නම් ඒ දුක අපි විසින් කරගත් එකක් කියලා අපි බොහෝ වෙලාවට කතා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක කියනක තමන්ම ඇති කරගත් එකක් නෙමෙයි. එහෙනම් මේ දුක අනුන් කළ එකක්ද? අපි බොහෝ දුරට ලෝකයේ අය හිතන්නේ අහවලා නිසායි මම මේ දුක් විඳින්නේ අහවලායි මට මේ දුක දුන්නේ කියලා අපි හිතන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක කියන එක අනුන් විසින් ඇති කරන එකකුත් නෙමෙයි එහෙනම් භාග්‍යතුන් වහන්සේ දුක තමන් සහ අනුන් කියන දෙන්නම එකතු වෙලාද හදන්නේ ඒ වෙලාවේදී ඒ කියන්නේ අපිට ඇති වෙන දුක අපි අනුනුයි කියන දෙන්න හින්දාමද අපි දුක් විඳින්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ දුක තමන් සහ අනුන් කියන දෙන්න විසින්ම ඇති කරගත් එකකුත් නෙමෙයි. එහෙනම් මේ දුක කියන එක ඉබේමද ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඇති වෙන දුක ඉබේම ඇති වෙච්ච එකක්. නෑ දුක කියන එක ඉබේම ඇති වෙච්ච එකකුත් නෙමෙයි. එහෙනම් දුකක් නැද්ද? දුකක් නැතුව නෙමෙයි දුකක් තියෙනවා. දුකක් නැතුවත් නෙමෙයි දුක කියලා එකක් තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? මම දුක දන්නේ නැතුව නෙමෙයි මම දුකක් දන්නවා. දැන් මෙයා ප්‍රශ්න ටික ඔක්කොම ඇහුවාම මෙයාට ලොකු ප්‍රශ්නයක්. දුක කියන එක තමන් කළාද කියලා අහනකොට එහෙමත් නෙමෙයි අනුන්ද කළේ කියනකොට එහෙමත් නෙමෙයි දෙන්නමද කියලා අහනකොට එහෙමත් නෙමෙයි ඉබේම ගහටගත්ත කියලා අහනකොට එහෙමත් නෙමෙයි එහෙනම් දුක කියලා එකක් නැද්ද කියලා වුවම නැතුව නෙමෙයි තියෙනවත් කියනවා ඒක එහෙනම් දන්නේ නැද්ද කියලා අහන දන්නේ නැහැ නෙමෙයි දන්නවත් කියනවා ඔන්න බලන්න හොඳට මේ ශාස්ත්‍ර මහසගේ ශාසනයේ අපිටත් අපි ගාව තියෙන දුක අපි අඬනවා වැළපෙනවා අපි දුක ගැන බලන්නේ දුකේ ස්වභාවය තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ දුකට අඬන එක තමයි කරන්නේ ඉතින් නමුත් මේ ශාස්ත්‍ර මහන්සේගේ දර්ශනය ඒ ශ්‍රාවකයෝ හැටියට අපි හොඳට ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ අචේල කස්සප ආරාධනා කරනවා මේ ස්වාමීනි මට දුක කියා දෙනසේක්වා කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අචේල කස්සප මේ දුක හේතු ප්‍රත්‍යයයි. දුක කියන එක තමන් කරගත් එකකුත් නෙමෙයි අනුන් කරගත් එකකුත් නෙමෙයි දෙන්නම කරපු එකකුත් නෙමෙයි දුක ඉබේම හටගත්තෙත් නෑ දුකක් නැතුවත් නෙමෙයි දුකක් තියෙනවා දුකකුත් දන්නවා මොකද්ද දුක දුක කියන එක හේතු ප්‍රත්‍යය එතකොට මේ දුක හේතු ප්‍රත්‍ය කියනකොට හේතුව කියනකොට හේතු කාරණා දෙකක් තියෙනවා පාරම්පර හේතු සහ සමානතර හේතු කියලා. පරම්පර හේතු සමානතර හේතු කියලා ඕනම දෙයකට හේතුව දෙආකාරකින් යෙදෙනවා පරම්පරා වශයෙන් සහ අනතුරුව යෙදෙන ආකාරයකට. අපි මෙහෙම ගත්තොත් දැන් යම් කිසි ගහක් ගත්තාම ඒ ගහට ගහක් පැලවෙන්න බීජංකුරයක් හැදෙන බීජයක් තියෙනවා අපි අඹ ගහක් කියලා ගමු අඹ ගහක් හැදෙනවා නම් අඹ ඇටයකින් ඒ අඹ ඇටයට කියනවා සමානතර හේතුව කියලා සමානතර කියලා කියන්නේ අනතුරුවම ඊගාවටම ආය ඉඩක් නැතුව මේ අඹ ඇටේ නිසාම ඊට අනතුරුවම අඹ ගහ හැදෙනවා. පාරම්පර හේතු කියලා කියන්නේ પરම්පරාව. එතකොට අපි කියමු මේ ගහේ හැදෙන අඹ ගෙඩියක් තියෙනවා ඒක પરම්පරාවට හේතු වෙනවා. අඹ කියන પરම්පරාව ලෝකේ පවතින හේතු වෙනවා ඒක. අපි කියමු දැන් අඹ ගෙඩියකින් අඹ ගෙඩි අඹ ගහකින් ගෙඩියක් හැදුනොත් gediya හැදුණු ගමන්ම ගහේ ඒ gediyen තව ගහක් හැදෙන්නේ නමුත් කවදා හරි කොතන හරි තව අඹ කියලා පැවැත්මක් ලෝකේ තියෙනවා නම් ඒ අඹ වර්ගයේ ඒ પરම්පරාව ගෙනියන්න උපකාරී වෙනවා මේ අඹ ගෙඩි. එතකොට අඹ ගෙඩි වලට කියනවා මොකද්ද? પરම්පර හේතු. අපව ඒ අඹ ගෙඩියකින් තියෙන අඹ ඇටයක් යම් වෙලාවක හිටෙව්වොත් අනේ හිතෝන ඇටයට කියනවා සමානතර හේතු. ඒ කියන්නේ ආසන්නම හේතුව සහ පුරාණ හේතුව. પરම්පරාව වශයෙන් විඳින හේතුව. එතකොට මේ දුකට තියෙනවා පරම්පර හේතු සහ සමානතර හේතු කියලා. සමානතර හේතුව කියලා කියන්නේ ස්පර්ශය. ස්පර්ශයට අනතුරුවම උපදින දුක. මෙතෙන්දී ස්පර්ශය නිසා දුක ඇති වෙනවා කියලා කිව්වේ නිස්පර්යායකින්. නිස්පර්යායකින් කියලා කිව්වේ පර්යාය කියලා කියන්නේ එක ක්‍රමයකට. නිස්පර්යායකින් කියලා කියන්නේ ක්‍රමයක් නැතුව. ඒ කියන්නේ දුක් වේදනාව දුකමයි සැප වේදනාව නොපවතින නිසා දුකයි උපේක්ෂා වේදනාව විපරිණාම වෙන නිසා දුකයි කියන අර්ථයකින් ස්පර්ශය නිසා දුක එන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ යම් සැපක් තියෙනවා නම් ඒකේ නොපැවැත්ම දුකක්නේ. ඒ බඳු අර්ථය. එතකොට මම අද මතක් කරන්න හදන්නේ මේ ටික නෙමෙයි. එතකොට මේ දුකට පරම්පර හේතුව නැත්තම් පරම්පරා වශයෙන් යන හේතුව තමයි මොකද? තණ්හාව. තණ්හාව. තණ්හාව ඒ කියන්නේ ගස්වල gediye තිබුණොත් නේ gedi හැදුනොත් නේ කොතනක හරි වැටිලා කවදා හරි දවසක පැලවෙන්නේ නේද පැලවුනහම ගහක් හැදෙනවා ඒ ගහේ gedi නොතිබුණොත් ඒ પરම්පරාවට ඉඩක් නැහැනේ සමානාන්තර හේතුට ඉඩක් නැහැ પરම්පරා හේතුව නැත්තම් ඒ වගේ තණ්හාව නැතිනම් ස්පර්ශයට ඉඩක් නැහැ ඒ නිසා මේ අපිට දුක ලැබෙනවා නම් මේ දුක එනවනම් මේ දුක හේතු ප්‍රත්‍යයයි කිව්වා මේ දුක හේතු ප්‍රත්‍යයයි කියනකොට අපි එතෙන්දි දත යුතුයි પરම්පරා හේතුයෙන් තමයි විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද પરම්පරා හේතුව නැත්නම් සමානතර හේතුව කියන එක පවතින්නේ නැහැ. එතකොට දුකට හේතුව මොකද්ද? තණ්හාව. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ යම්තා දුකක් ලෝකේ තියෙනවා නම් ඒ දුක ඇති වෙන හේතුව තණ්හාව නම් ඒ තණ්හාව ඇති වෙන්නේ කොහෙද? ඒ තණ්හාව පවතින්නේ කොහෙද? ඒ තණ්හාව මොනතරම් තැනක මොනතරම් දුරක පවතිනවද? මොන මොන තැන්වල පවතිනවද කියන කාරණාව ඉස්සෙල්ලා තේරුම් ගන්න වෙනවා. යමක් නැති කරන්න ඉස්සෙල්ලා ඇති වෙන පවතින තැන අපි දැනගන්නට ඕනේ. යමක් නැති කරන්න කියලා උත්සාහවත් වෙන්න ඉස්සෙල්ලා ඇති වෙන සහ පැවතෙන තැන දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා තමයි මේ තණ්හාව කියන එක නම් දුක ඇති කරන හේතුව ඒ තණ්හාව අපි නැති කරන්න ඕනේ නම් ඉස්සෙල්ලා අපි දැනගන්නට ඕනේ ඒ තණ්හාව ඇති වෙන්නේ කොහෙද පවතින්නේ කොහෙද කියලා. ඒ ටික තමයි මම අද මාතෘකා කළේ යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමනා නිවිසති යමක් ලෝකයේ ප්‍රියයි නම් මధుරයි නම් යමක් ලෝකයේ ප්‍රියයි නම් මధుරයි නම් එත්ත තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමන නිවිසති මෙන්න මෙහි තණ්හාව උපදින්නෙත් මෙන්න මෙහි තණ්හාව පවතින ලෝකේ යමක් ප්‍රියයි නම් මధుරයි නම් අන්නේ ප්‍රිය වූ මధుර වූ දේ තුලයි තණ්හාව කියන එක උපදින්නෙත් තණ්හාව කියන එක පවතින. එතකොට කිංචි ලෝකේ පිය රූපං සාත රූපං කුමද්ද ලෝකයේ ප්‍රිය කුමද්ද මధుර තණ්හාව කියන එක ඇති වෙන්නේ ලෝකේ ප්‍රිය වූ මధుර වූ තැනකයි. එතකොට තියෙනවා ප්‍රශ්නයක් මොකද්ද ලෝකේ ප්‍රිය මොකද්ද ලෝකේ මధుර කොතනද ලෝකේ ප්‍රිය? කොතනද ලෝකේ මధుර? චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමානා උපජ්ජති නිවිසමානා නිවිසති රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හාව උපදින්නේහි පවතින්නේහි රූපේ ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හාව උපදින්නේහි පවතින්නේහි මෙතනදී තණ්හාව උපදින සහ තණ්හාව පවතින කාරණා 60ක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යටින් අවීචයේ ඉඳලා උඩින් බවාග්‍රය දක්වා මේ 31 තලය තුල යම්තා කෙනෙකුගේ තණ්හාව කියන එක පැවතුනා නම් අපි විතරක් නෙමෙයි බ්‍රහ්මයන්ගේ දෙවියන්ගේ මිනිස්යන්ගේ තේට තිරසංගත සත්තු යම්තා සත්වයයි කියලා විවහාරයට යන පැවැත්මක් තියෙනවා නම් ඒ ඔක්කොගෙම තණ්හාව ඇති වෙන්නේ මෙන්න මේ කාරණා 60 ඇතුළේ. එතකොට තණ්හාව ඇති වෙන කාරණා 60 මොකද්ද? 6 6 ගොඩවල් 10ක් තියෙනවා. ඔන්න ওই ටික වෙලාවක ලියා ගන්න. ඔය සතිපට්ඨාන සූත්‍රය එහෙම තියෙනවා. ආධ්‍යාත්මික ආයතන 6. මොකද්ද ආධ්‍යාත්මික ආයතන 6? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස හිත. ඔන්න ඔය හය තමයි ආධ්‍යාත්මික තණ්හාව ඇති වෙන හේතු හය. බාහිර ආයතන හයක් තියෙනවා. දැන් හයක් තියෙනවා. මොනවද? රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම, ධර්මාරම්භ. ඔන්න තණ්හාව ඇති වෙන ස්ථාන හයක් තියෙනවා බාහිර. ඊට පස්සේ විඥාන හයක් තියෙනවා. මොකද්ද? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ. ඔන්න විඥාන හය. ඊට ස්පර්ශ හයක් දැන් හය ගොඩවල් කීයක් කිව්වද? ස්පර්ශයත් එක්ක හතරයි. ස්පර්ශ කීයක් තියනවද? මොනවද? චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනස. දස වේදනා ගොඩවල් 6යි. මොනවද වේදනා? චක්කු සම්පස්ස චා වේදනා, ඇහි ඇස් ස්පර්ශයෙන් ඇතිවන වේදනාව, සෝත ස්පර්ශයෙන් ඇතිවන වේදනාව, ගාහන ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව, ජීවා ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව, කාය ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව, මන ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව. ඒක කීයද දැන්? හය කොටවල් කීයද? පහයි. ඊට පස්සේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. හයයි. ඊට පස්සේ රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කීයද? කීයද? අත්තයි. ඉදිරියට කියන්න පුළුවන් කාටද? රූප තණ්හා සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒ කියන්නේ තණ්හාවටත් තණ්හා කරනවා. දැන් සමහර අවස්ථාවලදී යම් යම් දේවල් වලට කැමැති බව අපි දන්නවා. තණ්හායි. මේක තණ්හාව නිවන් දකින්න බාධායි කියලා දන්නවා. නමුත් තණ්හාව අතරින්ද තණ්හායි. කැමැත්ත කියලා අතරින්ද කැමැත්ත අතරින්ද ඕගොල්ලෝ අකමැති නැද්ද? අකමැති වෙන අවස්ථා තියෙනවනේ. එතකොට ඊට පස්සේ රූප විතක්ක, සද්ද විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, පොට්ටබ්බ විතක්ක, ධම්ම විතක්ක. රූප විචාර, සද්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්ටබ්බ විචාර, ධම්ම විචාර. කීයද එතකොට? ඈ 60යි 10යි. ඔන්න ඔය කාරණා 10 තමයි තණ්හාව ඇති වෙන්නේ. ওই 10 ගොනු වෙන්නේ මෙහෙම. ආධ්‍යාත්මික ආයතන 6න් ඇහැ ගත්තොත් බාහිර ආයතන 6න් රූපේ ගන්නවා. විඥාන 6න් චක්කු විඥානේ ගන්නවා. ස්පර්ශ 6න් චක්කු සම්පස්සේ ගන්නවා. වේදනා 6න් චක්කු සම්පස්සජා වේදනාව ගන්නවා. සංඥා 6න් රූප සංඥාව ගන්නවා. චේතනා 6න් රූප සංචේතනාව ගන්නවා. තණ්හායෙන් රූප තණ්හාව ගන්නවා. විතක්කයෙන් රූප විතක්කේ ගන්නවා. විචාරයෙන් රූප විචාරේ ගන්නවා. දැන් ওই ටික පිළිවෙල කර තිබ්බහම ඇහත් රූපය චක්කු විඥානය තුන්දෙනා නිසා චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේ නිසා විඳීම යමක් විඳිනනම් ඒක හඳුනනවා යමක් හඳුනනවා නම් ඒක කල්පනා කරනවා යමක් කල්පනා කළොත් ඒකට තණ්හාව ඇති වෙනවා තණ්හාව ඇති වුණොත් ඒක හිතෙන් හිතෙන් විතක් කරනවා සිහි කරනවා සිහි කරලා ඒක හොයනවා. ਵਿਚාරය කියන්නේ හොයනවා. මෙන්න මේක තමයි තණ්හාව ඇති වෙන පිළිවෙල. තණ්හාව ඇති වෙන්නේ මෙන්න මේ ක්‍රියාදාමයේ තුල. ඒ වගේම කනට ගත්තාම කනත් සද්දයත් සෝත විඥානය සෝත සම්පස්සයත් කියලා මේ හයේ හයේ ගොඩවල් ටික එක එක පරයයකින් දකින්න ඕනේ. තේරුණාද කියන්නේ? එතකොට කෙටියෙන් ගත්තොත් ඇහෙන් යමක් දැකලා ඒක ගැන හිතලා ඒක හොයනවා කියන කාරණාව වෙනකොට කාරණා 10ක් තියෙනවා 10 එක ගොඩක් තියෙනවා කනෙන් යමක් අහලා ඒක ගැන හිතනවා හොයනවා කියනකොට කාරණා 10ක් තියෙනවා ඉබේම මේ කාරණා 10ම තියෙනවා එහෙන් බලලා අපි හිතනවා කියන කාරණාවට. කනෙන් යමක් අහලා අහපු දෙයට හිතනවා කියනකොට ওই කාරණා 10ම තියෙනවා. නාසයෙන් යමක් ගඳ සුවඳ දැනගෙන ඒකට හිතනවා ඒක හොයනවා කියනකොට ওই කාරණා 10ම තියෙනවා. දිවෙන් දැනගත් රසක් විඳලා ඒක සිහි කරනවා ඒක හොයනවා කියනකොට ওই කාරණා 10ම තියෙනවා. කයෙන් යම් ස්පර්ශයක් ලබලා ඒක ගැන හිතනවා ඒක හොයනවා කියනකොට ඒ කාරණා 10ම තියෙනවා. හිතින් යමක් සිහි කරලා සිතින් යමක් දැනගෙන ඒක සිහි කරලා ඒක හොයනවා කියනකොට ওই කාරණා 10ම එතකොට තණ්හාව කියන එක ඇති වෙනවා නම් ඔන්න ඔය කාරණා 60 උදව් වෙලා තියෙනවා. තණ්හාව ඔය කාරණා 60 තැවරිලා තියෙනවා. තණ්හාව උපදින්නේ ඔය කාරණා 60න් එකක එකක මුල් වෙලා ඒව ඒවම මුල් වෙලා ඒවටම උපදිනවා. ඔයින් පිටත කොහෙවත් කවදාවත් තණ්හාව උපදින්නේ නැහැ. තණ්හාව උපදින්නේ තණ්හාව පවතින්නේ ওই රාමුව ඇතුලේ විතරයි. ওই කාරණා 10 විතරයි. කාරණා 10 ගුඩවල් 6ක් තියෙනවා. ඔය 60 තමයි තියෙන්නේ. එක කාරණාවක් මුල් කරගෙන අපි කියමු කන කියන එක මුල් කරගෙන කාරණා 10ක් උපදලා ඒ 10න් කන කියන එකට ඇලෙන්න පුළුවන්. හිතින් කනට තණ්හා කරනවා කියනකොට එතකොට කනෙන් අහනවා අහලා තණ්හා කරනවා කියනකොට කන නිසා උපදින්න එක නිසා 10ක් 10ක් නිසා එකක් මේ මාරුවේ මාරුට මාරුවේ මාරුට අන්තිමට මේ ටික ඔක්කොම ටික තණ්හාව පවතින උපදින තැන. ඒකයි තණ්හාව උපදින්න පුළුවන් පවතින්න පුළුවන්. ඇහැ රූප චක්කු විඥාන මේවා ටික මුල් වෙලා දකින්න රූපයකට තණ්හාව උපදින්නත් පුළුවන්. එහෙම නැතිනම් ඒ කාරණා 10 උදව් වෙලා රූපයකට තණ්හාව උපදින්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කාරණා 10න් යමක තණ්හාව පවතින්න පුළුවන්. එක ඇහැට කැමති. එක රූපයට කැමති. එක අරමුණු දැනගත් විදිහට කැමති. ඒ විදිහට. තණ්හාව කියන එක කෙනෙකුට උපදිනවා පවතිනවා කියනකොට උපදිනවා කියනකොට වර්තමානයකින් මේ දැන් යමක් ඇස් ඉදිරිපිට ආවහම තණ්හාව කියන එක උපදිනවා කියන එක දකින්න. පවතිනවා කියනකොට අතීතෙන් ඉපදුණු එකට පවතින්නේ තණ්හාව. ඔයගොල්ලන්ට තණ්හාව කියන එක පවතිනවා නම් පවතින්නේ එක්ක ඇහැකට එක්ක රූපේ දැකපු රූපයකට එක්ක දැනගත් බවකට එක්ක විඳපු දෙයකට ඇහෙන් බලලා විඳපු දෙයකට ඇහෙන් බලලා හඳුනාගත් දෙයකට කියනවා වගේ මේ අටලොස් ධාතු ඇතුලේ යමකට තමයි තණ්හාව කියන එක පවතිනවා නම් පවතින්නේ. උපදිනවා නම් උපදින්නේ ඔය ටිකේමයි. එතකොට අපිට යම්තාක් අනවරාග්‍රු සංසාරික දුක් විඳින්මින් ආවනම් ඒ දුක ඇති කරපු ඇති කරන හේතුවක් තිබුණා නම් ඒ හේතුව හැම වෙලාවෙම පැවතුනේත් පවතිනෙත් ඔන්න ඔය කාරණා ඇති. හොඳට දැනගන්න ඕනේ මෙන්න මේ කාරණා 60 ඇතුලේ කිසිම තැනක තණ්හාව කියන එක එකෙන් මිදිලා ඉන්න පුළුවන් කමක් අපිට යම් දවසකදී මේ දුක කියන එක නැති කරනවා නම් දුක කියන එක නැති කරන්න වෙන්නේ කොහොමද දුක නැති කරන්න පුළුවන්ද දුක නැති කරන්න බෑ නේද? දුක නැති කරන්න පුළුවන්ද බැයිද? මම කියන්නේ දුක නැති කරන්න බෑ. දුක අර අර කියන්නේ අඹ ගෙඩියක් කඩන්න පුළුවන් අඹ කඩලා තියෙනවා. මම කියන්නේ අඹ කඩන්න බෑ. අඹ ගෙඩිය නැට්ටනේ කඩන්න පුළුවන්. අඹ ගෙඩිය කඩනවා නම් අපිට වෙන්නේ කොහොමද කෑලි කෑලි ගහේ තියෙද්දි කෑලි කෑලිනේ කඩන්න වෙන්නේ. පොල් කඩනවා කියලා අපිට කරන්න වෙන්නේ මොකද්ද? පොල් ගෙඩිය තියෙන නැට්ට කඩලා පොල් කැඩුවා කියන පොල් කඩනවා කියන එක වෙනවා නම් ඒක ගහේ තියෙද්දිම කෑලි කෑලි තමයි කඩන්න වෙන්නේ නේද? එතකොට අපි කරන්නේ යමක් කඩනවා කියලා ඒකට තියෙන හේතුව නැති කරන එක නේද? ওই විදිහට අපි අඹ කඩලා තියනවද කවදාවත්? නැහැ. peer ගෙඩියක් අල්ලලා තියනොත් නෑ. අපි කරන්නේ මොකද්ද? ඒකේ තියෙන නැට්ට කඩන්නේ නේ. ඒ වගේ දුක නැති කරන්න බෑ අපිට. දුක ඇති වෙන හේතුවක් තියෙනවනේ. ඒක නැති කෙරුව හැකි හේතුව නැති වුනහම දුක කියන එක නැති වෙනවා. එතකොට අපි කියන දුක නැති කළා කියලා. නේද? නමුත් නැත්තම් දුක කියන එක කොහොමද අපි නැති කරන්නේ? දැන් අපි අසනීපයක් වුණොත් දොස්තර මහත්තයාට පුළුවන් ද අපේ රෝගේ නැති කරන්න? බෑ. එයා මොකද කරන්නේ? රෝගය ඇති වෙච්ච හේතුවක් තියෙනවා නම් ඒ හේතුව නැති වෙන්න බෙහෙත් දෙනවා. වෛරසයක් හරි මොකක් හරි තියෙන්නේ කියලා හොයාගෙන ඒ වෛරසය නැති වෙන්න හේතුව නැති වෙන්න බෙහෙත් දුන්නාම රෝගේ නැති වෙනවා. එහෙම නැතු රෝගේ නැති වෙනවා කියලා ඇඟෙන් උණ නම් උණ ඇදලා දාන්න ක්‍රමයක් තියෙනවද? නෑ. හෙම්බිරිසා නම් හෙම්බිරිසා වයින් කරන්න ක්‍රමයක්? ඒ වගේ දුක අයින් කරන්න ක්‍රමයක් දුක නැති කරන්න පුළුවන් ක්‍රමය මොකද්ද? දුකට තියෙන හේතුව නැති කරන. එතකොට යම්කිසි කෙනෙකුට මේ දුක නැති කරනවා නම් ඒ දුක නැති කරනවා කියලා කරන්න පුළුවන් මොකද්ද? දුක ඇතිවෙච්ච හේතුව නැති කරලා. එහෙනම් දුක ඇති වෙලා තියෙන්නේ කොතනද කියලා අපි බැලුවා මෙන්න මේ කාරණා 60 තුල දුක කියන එක ඇති වෙනවා පවතිනවා එහෙනම් දුක කියන එක නැති කරන්න ඕන කොහෙද? යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා නිරුජ්ජමානා නිරුජ්ජති පහිනමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව නැති වෙන්න ඕනේ මෙන්න මෙහි නිරුද්ධ වෙන්න ඕනේ මෙන්න මේ කාරණා 60මයි කෙනෙකුට තණ්හාව නැති වෙන්න ඕනේ. මෙන්න මේ කාරණා 60මයි තණ්හාවගේ තණ්හාව නිරුද්ධ වෙන්න යම් කිසි කෙනෙකුට මෙන්න මේ කාරණා 60න් එකක්වත් තමන්ගේ වෙලා නැත්තම් තමන්ගේ වෙලා නැත්තම් කැමැත්තක් ಗುಣ කීමක් සතුටු වීමක් නැත්තම් Tamanට මේ කාරණා 60න් එකක්වත් අහු වෙලා නැත්තම් අන්න එයාට කියනවා තණ්හාව නැති කරපු කෙනා කියලා. තණ්හාව කියනකොට කාරණා තුනකින් තියෙනවා. අභිනන්දති, අභිවදති, අජ්ජෝසහය තිට්ඨති. අභිනන්දති සතුටු වෙන බවක් තියෙනවා නම් අභිවදති හොඳයි කියලා ಗುಣ කියන බවකුත් තියෙනවා නම් අජ්ජෝසහය තිට්ඨති. බැසගෙන හෝ පවතින. ওই තුන් ආකාරයෙන් එක ආකාරයකට තණ්හාව කියන එක පවතිනවා. uppajjati nandi. එතකොට අපි කියමු ඇහින් දකින දෙයට සතුටු වෙනවා නම් අභිනන්දති හරිම හොඳයි ඈ ඒ දැකපුවා කියලා හිතනවා නම් අපි වදති එහෙම මුකුත් කියන්නේ නැහැ නමුත් ඇස් දල්වාන ඒ දිහා බලාගෙන ඉන්නවනම් හොඳට ඒ කියන්නේ ඒ කිනුත් කියනවා මෙයා මේක හොඳට විඳිනවා කියන එක කියන්නේ බැසගෙන පවතිනවා නම් ඒකට යොමු වෙලා ඉන්නවා නම් දකින්න දෙයට බැසගෙන පවතිනවා නම් එපමණකුණුත් තණ්හාව ආජ්ජෝසය තිට්ඨති බැසගෙන පවතින එතකොට නැත්තම් ඇහෙන් රූප බලනවන කනෙන් ශබ්ද අහනවන මේ ආයතනය පරිහරණය කරන බවම ආයතනය අතනහැර ඉන්නවා තණ්හාව පවතින එතකොට අපිට තණ්හාව නැති වෙන්න නම් සතුටු වීමකුත් ಗುಣ කීමකුත් නැති වෙන්න ඕනේ බැසගෙන සිටීමකුත් නැති වෙන්න ඕනේ කොහොමද අපි ඇහෙන් දකින දෙයකින් තණ්හාව නැති වෙන විදිහට ජීවත් වෙන්නේ කියලා දැන් හොයාගන්න ඕනේ. මොකද අපි දැක්කා ඇහැ මුල් වෙලා ඇහෙන් යමක් පේනකොට ඒ පේන පේනවා කියන සිද්ධිය තුල කාරණා 10ක් එකට ගොනු වෙලා තියෙනවා. ඒ කාරණා 10 තුල තමයි තණ්හාව උපදින්න හෝ පවතින්න පුළුවන්කම තියෙන්නේ. කනෙන් සද්දයක් අහනකොට එතන තියෙනවා කන සද්දය සෝත විඥාන කියලා කාරණා 10ක් තියෙනවා ගොනු වෙලා. ඒ කාරණා 10 තුලම තියෙනවා තණ්හාව උපදවීම සහ පැවතීමේ හැකියාව. මේ වගේ ආයතන ටිකෙන් ගන්න. එතකොට අපිට තණ්හාව නැති වෙන්න ඕනේ ඇහෙන් බලනකොට කාරණා 10ක් තියෙනවා නම් මේ කාරණා 10ම හෝ 10න් එකක හෝ තණ්හාව කියන එක තියෙන්න බෑ නැති වෙන්න ඕනේ ප්‍රහීන වෙන්න ඕනේ තණ්හාව නිරුද්ධ වෙලා තියෙන්න ඕනේ අපිට. ඒතකොට මේ තණ්හාව පෙන්නවා මේ ඇහැට පේන ධර්මතා 10 සතුටු වෙයි නම් හොඳයි කියයි නම් ඒකේ බැසගෙන හොයින්දී නම් ඒවා පරිහරණය කරමින් හොයින්දී නම් කියන ක්‍රම තුනකින්ම තණ්හාව නියෝජනය වෙලා අපි සතුටු වුණෙත් නැහැ ಗುಣ කිව්වෙත් නැහැ නමුත් ඒව පාවිච්චි කරපු පමණකින්ම ඒක අල්ලගෙන ඉන්නේ අපි ඒත් දෙර්ලා නැහැ කියන කරුණක් තියෙනවා එතකොට කොහොමද අපි තණ්හාව ඇති නොවන විදිහට ජීවත් වෙන්න. දැන් ওই විදිහට ගත්තාම තණ්හාව ඇති වෙන වටපිටාව අපිට හම්බ වෙන්න ඕනේ මුළු තුන් ලෝකෙම ඔය කාරණා 60 ගත්තාම ඔය කාරණා 60ට අයිති නොවුණු කිසිම දෙයක් ලෝකෙ තුල නැහැ. ලෝකේ කියනකොට කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුන් ලෝකේ තියෙන ඔක්කොම ධර්මතා ටික ওই කාරණා හැටේ තියෙනවා. එහෙනම් මේ ලෝකයේ ඇතුළේ කිසිම තැනක කිසිම දෙයක තණ්හාව තියෙන්න බෑ අපිට. ඒව ඇතුළේ ඉන්න බෑ එහෙනම් අපිට. මොකද ඉන්න බවම තණ්හාවම නම් අජ්ජෝසය තිට්ටති. බැසගෙන ඉන්න බවම තණ්හාව නම් ඉදීමම තණ්හාව නියෝජනය වෙනවනම් යමක ඒ දේ ගන්න ඕනේ නැහැ. සතුටුයි කියන්න ඕනේ හොඳයි කියන්න ඕනේ එතන ඇසුරු කරනවා එතනින් බැහැර වෙන්නේ නැහැ ඒව අල්ලගෙන ඉන්නවා කියන බවම තණ්හාව නම් අපිට වෙනවා තණ්හාව නැතිකරන්න කියලා මොකද්ද මේවා මගේ අරලා යන්න වෙන ක්‍රමයක් හොයාගන්න වෙනවා නේද එතකොට අපි ඒක පොඩ්ඩක් බලමු ඔකට පෙන්නනවා හොඳ සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ ඒ කාලෙදී කස්සක කියලා සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නිර්වාණ පටසංයුක්ත දේශනාවක් කරනවා. ඒ කියන්නේ නිවන හා යෙදුණු නිවනටම යොමු වෙන විදිහේ දහම් කතාවක් කතා කරනවා භික්ෂුන් වහන්සේලාට. භික්ෂුන් වහන්සේලාත් හිත එහෙම යන්න නොදී මුළු හිතින්ම සකසා මේ ධර්මය අහනවා. ඉතින් මේ දැන් බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම නිර්වාණ පටිසංයුත් දේශනාවකදී දේශනා කරන්නේ මහණෙනි නේතම් මම නේසු හමස්මින් මේසු අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න. ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි රූපය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න කියන විදිහට. ওই වෙලාවේදී මාර්යා කල්පනා කරනවා මාර්යා බලනවා මේ ශ්‍රමණ බෞද්ධ ගෞතමය නිර්වාණ පටිසංයුක්ත දේශනාව භික්ෂුන් වහන්සේලාට කරනවා. භික්ෂුන් වහන්සේලාත් මේක සකසා අහනවා. මම මේ භික්ෂුන් වහන්සේලාගේ හිත කුපිත කරන්න දේශනාවෙන් බැහැරට ගෙනියන විදිහට හිත අවසන්ද වැඩක් කරන්න ඕනේ කියලා හිතාගෙන මාර්යා මොකද කරන්නේ? මේ ගොවියෙක්ගේ වේශයක් මවාගෙන ජටාවක් බැඳගෙන කෙවිතකුත් අරගෙන බුදුරජාන් වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා අහනවා මේ ශ්‍රමණයන් වහන්සේ මේ පැත්තෙන් හරක් ටිකක් එහෙම ගියාද කියලා. ඉතින් අර භික්ෂුන් වහන්සේලාගේ මනස එහාට මෙහාට යොමු වෙන්න අර දේශනාව කඩා කපලා කරා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ හඳුරගෙන කියනවා පාපිය මෙහි ඇති හරකෙක් නැහැ කියලා. එතකොට කියන ඔබ වහන්සේ දැන් කිව්වා නේද මේ මේ හැම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා. ඊට පස්සේ කියනවා නෑ නෑ ඇහැ මගේමයි. රූපය මගේමයි. චක්කු විඤ්ඤාණය මගේමයි. දැන් මේ භික්ෂුන් වහන්සේලාට ඒ අදහස ඇති කරවන්න හින්දා මාර්යා කියනවා මොකද්ද? ඇහැ කියන එක මගේමයි. රූපය මගේමයි. චක්කු විඤ්ඤාණය මගේමයි කියනකොට බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? ඒක එහෙමයි මාරේ ඇහැ උඹේම තමයි. රූපේ උඹේමයි. චක්කු විඥානේ උඹේමයි කියනවා. හරිද? දැන් මාර්යාර කිව්වේ භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා බලන්නනේ. මාර්යා ඒකට ප්‍රතිවිරුද්ධව හින්ද එකක් හැටියට කියන්නේ ඇහැ මගේමයි රූපේ මගේමයි චක්කු විඥානේ මගේමයි කිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක එහෙමම තමයි මාර්යේ ඇහැ උඹේම තමයි රූපේ උඹේමයි චක්කු විඥානේ උඹේමයි චක්කු සම්පස්සයත් උඹේමයි චක්කු සම්පස්සෙන් උපදින වේදනාවත් උඹේමයි කියනවා. ඈ ගාවට කන නාසය දිව ශරීරය මනස කියන මේ අටලොස් ධාතුවම කියනවා මාය මේව ටික උඹේම තමයි කියනවා. ඊට පස්සේ ශ්‍රමණ බෞද්ධ ගෞතම මාව හඳුනාගත්ත කියලා ලැජ්ජ වෙලා එහෙමම යනවා. එතෙන්දී දැන් මම මතක් කළේ දැන් මේ තණ්හාව උපදිනවා කියලා පෙන්නපු ටික ඔක්කොම කොතනද? මායයට අයිති භූමිය. ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්ස කියලා අපි කාරණා 60ක් ගැන කතා කළානේ. මේ කාරණා 60ම තණ්හාව උපදින කාරණා 60ම අයිති කාටද? මායාවේ භූමියට. ඔය කාරණා 60 ඇතුලේ ඉන්නවා කියලා කියන්නේ මායාවේ භූමියේ ඉන්නේ. තණ්හාව තියෙන තැන ඉන්නේ. එතකොට මාර්යාගේ භූමිය තුල ඉන්නවා කියන එකම දොස් සහිතයි. දැන් මෙතනදී අපි එක කාරණාවක් තේරුම් කරගන්න ඕනේ. ඒ තමයි තණ්හාව ඇති වෙලා තණ්හාව ඉපදින තණ්හාව පවතින ප්‍රදේශයේ යා කොච්චරද ඒ ප්‍රමාණය මාර්යාගේ භූමිය. තණ්හාව උපදින තණ්හාව පවතින ප්‍රදේශය මාර්යාගේ භූමිය තමයි මේ 31 තලයේම මේ තුන් ලෝකේ කියලා කියන්නේ මේ ඔක්කොම ටික. එතකොට අපි කොහොමද මේ මාර්යාගේ ඉඩමෙන් අහකට යන්නේ? මාර්යාගේ ඉඩමෙන් අහකට යන කෙනයි තණ්හාව නැතුව ඉන්නේ. එයාටයි තණ්හාව නිරුද්ධ වෙන්නේ තණ්හාව ප්‍රහාණය වෙන්නේ කොහෙද? ආංගර කාරණා හැටි. එක පොඩි දෙයයි තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු විදිහට අපි ඉන්නවනම් අපි ඉස්සලා තේරුම් කරගන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. පියා සතු ඉඩම නැත්තම් බුදුරජාණන් වහන්සේ සතු ඉඩම මාහරයට එන්න බැරි තැන එන්න බැරි ඉඩම කෝකද කියලා තේරුම් කරගන්න ඕනේ. මායයට අයිති බිම් ප්‍රමාණය තේරුම් කරගන්න ඕනේ. දැන් මායයට අයිති බිම් ප්‍රමාණය තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ. තණ්හාව උපදින තණ්හාව පවතින තැන මොකද්ද? මායයට අයිති තැන අයිති බිම් ප්‍රමාණය. දැන් අද අපි ජීවත් වෙන ප්‍රදේශයේ කොහෙද? මායයට අයිති බිම් ප්‍රමාණය. ඔන්න මේ තුල හිටියොත් මායයට කැමති දෙයක් කරන්න පුළුවන්. මොකද එයාට අයිති බිම් ප්‍රමාණය මේ ගෙවල් දොරවල් හදාගෙන හිටියොත් එයාට ඕන වෙලාවට අපිව එලවන්න පුළුවන් නේද? මොකද අයිතිය තියෙන්නේ. එයාට නිසා. පොලිසියට උසාවියකට ගිහලා නඩු දැම්මත් අපි ගෙවල් දොරවල් හැදුවා කියලා හරියන්නේ ඔප්පුව තියෙන්නේ. කාර්යයගේ නිසා. එයා ඔප්පුව ඉදිරිපත් කරනවා. එතකොට අපිට තියෙනවා පියාගෙන් දෑවැද්දට ලැබුණු ඉඩම. චරත බික්වේ සකේ පෙත්ති විශේෂයි. මහන්නේ සිය පියාගෙන් උරුම වෙච්ච තැන හැසිරෙන්න කියනවා. බුදුරජාණන් වහන්සේ. ඈ මහණෙනි නුඹලට පියාගෙන් උරුම වෙච්ච තැන හැතිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. කොතනද පියාගෙන් උරුම වෙච්ච තැන? මාර්යට අයිති නැති ඉඩම මොකක්ද? ඒකට තමයි පෙන්වන සතර සතිපට්ඨාන. මෙන්න මේ සතර සතිපට්ඨාන විතරයි පියාට අයිති ඉඩම මාර්යට අයිති නැති ඉඩම. කෙනෙක් ක්‍රියාසතු ඉඩම ඉන්නවා නම් එයාට පුළුවන් මොකද්ද මායයට කැමති දෙයක් කරන්න. ඒ කියන්නේ පියාසතු ඉඩම කෙනෙක් ඉන්නවා නම් එයාට මායයව පේනවා. මායයට යව පේන්නේ මායය සතු ඉඩම ඉන්නවා නම් මායයට අපිව පේනවා අපිට මායයව පේන්නේ. එතකොට දැන් අපි දැනගන්න ඕනේ මෙන්න මේ පියාසතු ඉඩමත් පියාසතු ඉඩමේ ඉන්න හැටිත් අපි තේරුම් අරගන්න ඕනේ. අන්න ඒ පියාසතු ඉඩමෙත් පියාසතු ඉඩමේ ඉන්න හැටි තේරුම් කරගත්තාම තේරුම් කරගෙන යම්කිසි කෙනෙක් එහෙම ඉන්නවනම් අන්න එයාම අන්න අර කාරණා හැටි තණ්හාව දුරු කරනවා තණ්හාව නැතුව ඉන්න. ඒිට මෙහා තණ්හාව උපදින පවතින තැන ජීවත් වෙලා ජීවත් වෙමින් තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව නැති කරන්න නම් තණ්හාව ඇති වෙන තැනින් බැහැරට යන්න වෙනවා. ඒකෙදි අපි මෙහෙම කෙරුවොත්, මෙහෙම බැලුවොත් අපිට මේ ඇහැට පේන මට්ටම ගත්තාම යමක් ඇහැට පේනවා නම් මේ ඇහැට පේන මේ මට්ටම දකින්න මායාවේ ඉඩම හැටියට. මේ ඇහැ ඇහැට පේන රූප මේ හැම දෙයක්ම මායාවේ ඉඩම. යම් කිසි කෙනෙක් මෙහෙම පෙනෙනකොට පේන දෙයට ඔබෙන් නුවණින් අරගෙන යනවා නම් නුවණින් පේන දෙයට ඔබෙන් ඇත්ත බලනවා නම් එයා හැම වෙලාවෙම ඉන්නේ පියාසතු ඉඳලා. මෙයා දැන් අද අපේ දැකීම අපේ සිහිය අපේ නුවණ සීමා වෙලා තියෙන්නේ පෙනෙන රූපෙට නේද? ඒ කියන්නේ ඇහත් රූපය දෙකම මාය සතු ඉදම. ඒ ඉදමෙන් එහාට ගිහිල්ලා නැහැ. අපි සතිපට්ඨානය වඩනවා කිව්වහම සතිපට්ඨානය කියනකොට අපි කියමු කායානුපස්සනාව ගන්න. කායානුපස්සනාවේදී කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දොමනස. එතකොට කෙලස් තවන වැර ඇතුව මනා නුවණ ඇතුව කයේ කායානුව බලන්ට මොකද්ද විනය ලෝකේ අභිජ්ජා දොමනස. ලෝභ දේශ දෙක හික්මන විදිහට මේ රූපය අනුව බලන්න. හැම වෙලාවෙම පියාසතු ඉඩමේ ලක්ෂණය තමයි පෙනෙන දේට විතරක් සීමා වෙලා නැහැ. පෙනෙන දේට ඔබෙන් නුවණ අරගෙන ගිහිලා තියෙන හැම වෙලාවෙම. සතිපට්ඨාන භාවනාව වඩන හැම වෙලාවකම ලක්ෂණය තමයි පෙනෙන දේට ඔබෙන් නුවණ අරගෙන යන. මාර්ය සතු ඉන්න ඉඩමේ ඉන්න ඉන්නවා කියන තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි පෙනෙන රූපේ ඉක්මවල නැහැ කිසිම වෙලාවක අපි. පෙනෙන රූපය තුල ජීවත් වෙනවා කියලා කියන්නේ මාර්යා සතු ඉඩම ඉන්නවා පෙනෙන දේට ඔබ්බෙන් නුවණ අරගෙන එතකොට ඒකට හරියයන් බොහෝ තියෙනවා එක එක ක්‍රම වලට බලන්න පුළුවන් අපිට නුවණ අරගෙන යනවනම් ඒ හැම වෙලාවකම අපි මාර්යාගේ භූමියේ ඉක්මොලා පියාසතු ඉඩමේ ඉන්නේ ඒකෙදි හැමදාම හැමදාම මෙහෙම බල බලා ඉන්න ඕනේ නැහැ මේ විදිහට බලබලා ඉඳලා කෙලෙස් දුරු වෙලා යම් කලක හිත සමාධියලා ප්‍රථම ධානය දක්වා ගියොත් බුදුහාමුදුර පෙන්නනවා අන්න එදාට මාර්යාගේ ඇස අන්ධ කළා. මාර්යාගේ නොදැක්මට ගියා. ආය මාර්යාගේ දැක්මට එයා එන්නෙම නැහැ. මේක කළා ඉවර කරන්න පුළුවන් එකක්. හැමදාම මුළු ජීවිතේම මෙහෙම බලබලා ඉන්න ඕනේ නැහැ. නමුත් මුල් ටික උත්සාහයෙන් බලන්න වෙනවා. අපි කියමු ඒකට අර මම උපමාවක් ගන්නද අසුචි පිරෝපු පිටින් සිත්තම් කළ කලයක් තියෙනවා නම් පිටතින් කැටයන් කරපු කලේ පෙනෙන මට්ටම තමයි ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය මායාවේ මට්ටම. එහෙම කලේ පේනකොට මෙතන තියෙන අසුචි නේද කියලා අපි නුවණ අරගෙන ගියොත් නුවණින් අපි පේන දේ වලකලා පේන දෙයට ඔබෙන් අපි ගිහිල්ලා නින්නේ. එතකොට හැම වෙලාවෙම ඒ අරමුණ අතහැරනකොටම පිහිටලා තියෙන්නේ අපිට අපි හිතපු ටිකයි. ඒ කියන්නේ අර කලයේ ඇතුලේ තියෙනවා කියන තැන ටිකෙන් තමයි අපේ ජීවිතේ විසඳෙන්නේ. දැන් පේන දේ තුල විතරක් අපි ඉන්නකොට අරමුණ අතහැරනකොටම ආපහු අපේ හිත රැඳෙන්න තියෙන්නේ. පේන දේ පේන මට්ටමයි. තේරෙනවද? දැන් මේ අරමුණක් බලනකොට අපේ සිහිනුවන යෙදිලා තියෙන්නේ සිහිය යෙදිලා තියෙන මට්ටමයි ඊගාවට ඊගාව හිතට අරමුණු වෙන්නේ අපිට. දැන් පේන දෙයට විතරක් නම් අපේ සිහිය යොමු වෙලා තියෙන්නේ. මේ අරමුණ අහකට යනකොටම ඊගාව හිතට ආහාර වශයෙන් ඊගාව හිතේ පැවැත්ම වශයෙන් සිහි වෙන්න තියෙන මේ පේන මට්ටම විතරයි. නමුත් අපි සිහියට අලලා දීලා තිබුණොත් එහෙම පෙවුනට පේන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා සිහිය යොමු කරලා තිබුණොත් ඇත්ත මේ අරමුණ අතහැරනකොටම ඊගාව හිතට ආහාර වෙන්නේ ඊගාව හිතේ පැවැත්ම වෙන්නේ අර සිහි කරපු ඇත්ත. ඒ නිසා හැම වෙලාවෙම අපිට පුළුවන් නම් මෙහෙම පෙනෙනකොට මේ සවිඥානික කයේ පේන දේට ඔබෙන් අසුබ වශයෙන් හෝ බලන්න. එහෙම නැත්නම් ධාතු වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ස්වභාවය සිකල ධාතු වශයෙන් බලන්න. එහෙමත් බැයි නම් මේ ඇටසැකිල්ල හොඳට නිමිති අරගෙන ඒ නිමිත්ත උදව් කරගෙන පේනකොට මෙහෙම පේන දණක තියෙන්නේ මෙහෙම දෙයක් නේ කියලා ඒ යතහ භූත ස්වභාවය සිහි කරගන්න පුළුවන්. අන්න එතකොට එයා හැම වෙලාවෙම ඉන්නේ මායාවේ කොටස මග ඇරලා පියා සතු ඉඩමි. මොකද දැන් එතනදී එයාට මේ පොඩි ළමයෙක් ලොකු ළමයෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් සුදුයි කළුයි ලස්සනයි කියලා තණ්හාවට තෝරගන්න අරමුණු නැහැ. ආහාර නැහැ. තේරෙන්නේ? එතකොට මේ මට්ටම හැමදාම ඕනේ මේ මට්ටම මෙහෙම බලනකොට ඉස්සෙල්ලා මෙයාට අතහැරෙන්නේ කාමරාග සංයෝජන. ඒ කියන්නේ දුව පුතා ගෙවල් දොරවල් ඉඩකඩම් කියන මට්ටම යතෑරෙනවා. ඒ හැම තැනම දකින්න එක්ක ධාතු වශයෙන් එක්ක අට්ටික වශයෙන් එක්ක අසුබ වශයෙන් කියන තැනක්. ඊට පස්සේ හිත සමාධි වුණාම හිත සමාධි වුණාම ඉබේමයි මේ දේවල් වල තියෙන ඇත්ත පේන්නේ. මෙහාට ආපහු වෙන්නේ. එතනින් එහාට ඕරම් භාග්‍ය සංයෝජන උද්දම් භාග්‍ය සංයෝජන චිත්තජයසික ධර්ම පිරිසෙන් දැක්කම රූපෙම දෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපිට මේ සතිපට්ඨාන කායානුපස්සනාව වැඩුවාම කාමෙන් මිදෙන එකයි වෙන්නේ. අත්ති කායෝතිවා පනස සති පච්චපට්ඨිතා හෝති සත්‍ය පුද්ගලෙක් නෝ කය පමණක් ඇත්තේ යන සිය හොඳින් එළඹ සිටිනවා මෙයාට අන්න ඒ තැන දක්වා වඩන්න ඕන ඉතින් මෙතෙන්දි මම මතක් කළේ අපිට මේ සසර දුක ජරා මරණ දුක දුකක් නම් ඒ දුක නැති කරන්න ඕනේ නම් අපිට වෙනවා තණ්හාව නැති කරන්න. තණ්හාව නැති කරන්න නම් තණ්හාව කියන එක විසිරලා පැතිරලා පවතින කොයිතාක්ද මේ අටලොස් ධාතුව පුරාවම ඒ කියන්නේ මේ ආයතන තුල ඉඳගෙන තණ්හාව නැතුව ඉන්න ජීවිතයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ කියන්නේ අද අපිට පේනව මට්ටමේ හිතල තණ්හාව නැතුව ඉන්නවා කියන කාරණාවක් යෙදෙන්නේ නැහැ. එහෙම තණ්හාව නැති වෙන්න නම් නැති කරන්න නම් අපිට වෙනව මොකද්ද? තණ්හාව උපදින පවතින මේ සීමාවෙම ඔබට යන්න වෙනවා. ඒ තණ්හාව උපදින පවතින සීමාවෙන්ම එළියට යන්න තියෙන එකම පාර තමයි මොකද්ද මේ පියාසතු ඉඩමේ වාසය කරන එක නැත්නම් සතර සතිපට්ඨානය වඩන එක. ඉතින් සතර සතිපට්ඨානය වඩනකොට ඒකද එක එක පරයයන් තියෙන්නේ ක්‍රම තියෙන්නේ කෙනා කෙනාට පහසු විදිහට ගත හැකි. අර පෙන්වන්නේ හැම වෙලාවෙම මෙතන කෙලස් තවන වැර ඇතුව. සසර ගෙවා ගන්න ඕනේ ජරා මර දුකෙන් මිදී ගන්න ඕනේ කියන නුවණ උත්සාහය තියෙන්න වෙනවා. ඒ කියන්නේ දැන් හැම වෙලාවෙම හිත හුරු ආශ්‍රව වලට. ආශ්‍රව කියලා කියන්නේ මේ දකින ක්‍රමයට බලන්න තමයි හිත හුරු වෙලා තියෙන්නේ. මෙච්චර කාලයක් දැකපු පුද්ගලයෙක් මිනිසෙක් කියලා බලන්න අමුතුවෙන් 100ක් ඕනේ ඉබේම යෙදෙන්නේ අපේ 100 80 මේ 100 නෙමෙයි. යෙදිලා තියෙන්නේ මේ විදිහට. එතකොට හැම වෙලාවෙම මෙහෙම බැලුවොත් තණ්හාව උපදින පවතින සීමාව තුලයි ඉන්නේ. එහෙම වුණොත් තණ්හාව කියන එක ඇති වෙනවමයි. එහෙම වුණොත් ජරා මරණ දුක හිස් නැහැ. මේ දුක උඩ නේද ඉඳගෙන ඉන්නේ මේ ජරා මරණ උඩ නේද ඉඳගෙන ඉන්නේ මේ ජරා මරණ නේද පරිහරණය කරන්න කියලා Tamanට පේන්න ඕන තේරෙන්න ඕන එහෙම දැනিলা එහෙම තේරිලා මේන් මිදෙන්න ඕනේ මම කියන උත්සාහය තියෙන්න ඕනේ ටික ටික හරි අමතක වෙනවා ආයෙත් මතක් කරලා ගන්නවා ආයෙත් අමතක කරනවා ආයෙත් මතක් කරලා ගන්නවා ඒ විදිහට යන්න වෙනවා කොහොමද මේ ඇහැට පේන මට්ටම තුල තියෙන අපේ ජීවිතය හැම වෙලාවකම ඇහි සීමාවෙන් ඔබට යන්න වෙනවා. කනට ඇහෙනකොට ඇහෙන දෙයට ඔබෙන් නුවණ අරගෙන යන්න වෙනවා. ඕකම තමයි අපි අර තව පැත්තකින් ගත්තේ සමාධිත්‍ය කියලා කියන්නේ. පවතින දේ, පෙනෙන දේ පවතිනව නෙමෙයි කියලා අපි කියන්නේ ඒක එක ක්‍රමවලින් කියන්නේ මේ දුක නැති කරන මඟ තණ්හාව නැති කරන්න කියලා අන්තිමට ගත්තාම සම්මා දිට්ඨිය මිසක වෙන ක්‍රමයක් නැහැ. එතකොට සතර සතිපට්ඨානෙ වඩනකොටත් පිරෙන්නේ මේ සම්මා දිට්ඨිය මිසක වෙන එකක්. ඒ නිසා හැම කෙනෙක්ම පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕනේ මේ පියාසතු ඉඩමේ ඉන්න. ඒක දැන් මේ චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය මේවා තේරෙන්නේ අමාරුයි. පේන දේ තියනවා, තියෙන දේ වෙනවා කියලා කිව්ව මේවා තේරෙන්නේ නැහැ. එහෙම එච්චර අමාරුවෙන් ගන්න ඕනේ උත්සාහය නුවණ තියෙන උත්සාහය ඕනකම තියෙන ඕනම කෙනෙකුට එන්න පුළුවන් විදිහට තියෙන. අපිට ඕනම කෙනෙකුට බැරි නෑ මෙහෙම යමක් පුද්ගල භාවයට පේනකොට නුවණින් හිතන්න. මේ පේන අපි කියමුකෝ එක එක රූපයක් ගානේ ඕන්නේ සමස්තයක් වශයෙන් හිතට අල්ලා දුන්නේ නැහැ. මේ හැමතැනකම තියෙන්නේ ඇටසැකිලි ටිකක් නේ. කියලා පේන දෙයට ඔබ්බේ නුවණ අරගෙන ගිය හැකි. ඈ නැත්තම් කුණු පොකොටක් 32ක් නේ මස් ගොඩ වල ටිකක් ලේ ගොඩ වල ටිකක් නේ කියලා බලන්න පුළුවන්. ඒකෙදිත් පෙන්වනවා දැන් දොත් වෙනසාකාරයේ එකක් අරගෙන යන්නත් පුළුවන්. කොටස් 32ම ගෙනියන්නත් පුළුවන්. එතකොට කොටස් 32ම එක එක එක එක වශයෙන් ගත්තාමත් කමටහන් 32ක් කෙනෙකුට මෙහෙම පේන තැනක මෙහෙම තියෙන්නේ කියලා 32ම එක් කරලා ගන්නත් පුළුවන්. 33යි කමඨාන් එතනම. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු එක එක හැටියට අරමුණු කරන්නත් පුළුවන්. හතරම අරමුණු කරන්නත් පුළුවන්. දොර කන බොන ආහාරයෙන් හැදුණු රූපනේ කියලා ආහාරය අරමුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අටි සංඥාව අරගෙන මේ පේන කොට ඉඳගෙන හිටගෙන ඉන්නවා කියන පුද්ගල භාවය අයින් කළා ඇටසැකිලි පිටලා තියෙන ක්‍රමේ බලන්න පුළුවන් මේ ඕනම ක්‍රමයකට රූපයේ පිරිසිඳ දකින්ද පටන් යතහ යතහ යතවා කායෝ 55 හිතෝති තත තතනම් පජානාති යම් මේ කය යම් යම් ආකාරයකට පිටලා තියෙද ඒ ආකන් දැනගන්න දැන් මෙහෙම පේනකොට ඔන්න හොඳට බලනවා දැන් ඇට සැකිල්ල පිටලා තියෙන හැටි අරගෙන යනවා හිටගෙන ඉන්නවා කියනකොට දැන් තියෙන්නේ මෙහෙමයි නේද කතා කෙනෙක් එක කතා කරනකොට උනත් නුවණින් අරගෙන යනවා. ඊට පස්සේ මෙහෙම වඩලා හුරු වුණාම ඒ විදිහටම පේන්න ගන්නවා. දැන් අපි මේ හිත හුරු කරලා නැති හින්දානේ. අර අර මිහින්තලේ ඉඳලා ඉස්සර මිහින්තලේ හිටියලු කිස්ස කියලා ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ කරන ආර්ථික සංඥාව වඩන. ඉතින් ස්වාමීන් වහන්සේ මිහින්තලේ ඉඳලා ප්‍රේමාභෝධිය වඳින්න අතරමඟදී යද්දී ඒ ස්වාම පුරුෂයා එක්ක තරහ වෙලා ස්ත්‍රියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මගදී හම්බ වෙනකොට මේ ස්ත්‍රිය මොකද කරන්නේ? දැකලා hina. hina වෙනකොට මේ දත් ටික වෙනකොටම හම්බුරන් ටක් ගාලා අටි සංඥාව මතක් වුණා. මුළු ශරීරෙම ඇට ටිකක් උදැවි. දැකලා ඒ මොහොතේම හිත සමාධි වෙලා ඒ අරමුණම විදර්ශනා කළ රහත් වුණා. ඊටසේ ස්වාම පුරුෂයා ඇවිල්ලා යනකම ස්වාමීන් මේ ස්ත්‍රියක් ගියාද කියලාම ඇටසැකිල්ලක් නම් ගියා දැක්කා කියලා. ඒ වගේ ටික තස්සා දන්ත ටිකන් දිස්වා පුබ්බ සංඥාන් අනුසරි තත්තේවසෝ තිතෝ තේරෝ අරහත්තම පාපුනි කියලා ඒ දත් ඇට ටික දැකලා එතනම ඉඳලා ඊතරුණාසේ රහත් වුණා කියලා පෙන්වනවා. ඉතින් ඒ වගේ අපිට හුරු කරන්න පුළුවන් නම් හුරු කරනවා කියනකොට දැන් ওই භාවනා කරනවා කියනකොට ඒවා දහමක් ඇසුරු නොකරන ලෝකයක කතා කරන්නේ නැහැ කියලා කියන්නේ දොර පිස්සෝ කියනවා. ඒ හින්දා තමන් නුවණ තාත්තේ කියනකොට මේ මොන තාත්තේද මේ ඇට ගොඩක්නේ තියෙන්නේ කියලා කියන්නේ ඒ ලෝකේ එක වෙනම ඒක නුවණින් වෙනම බලා ගන්න නමුත් පුතා කියන තැන තාත්තා කියන තැනත් මම කියන තැනත් මේ තියෙන්නේ මෙහෙම සිද්ධියක් නේ කියලා තමන් ශනිකව නුවණින් සීකරගත. මේ සිහිය නුවණ බොහොම වේගවත්. ඒ නිසා අමාරු නෑ. ඒ වගේම මහා ගැඹුරු දර්ශන වලට යන්න ඕනේ කෙනා කෙනා කෙනා කෙනා ටික ටික හරි උත්සාහවත් වෙන්න විශේෂයෙන්ම අපි සිල් ගන්න වගේ එනවා කියලා කියන්නේ ගෙවල් දොරවල් වල ඉඳගෙන මේ භ්‍රමචර්යාව හැසිරෙන්න අමාරුයි හිත හදාගන්න අමාරුයි ඉතින් මේ වගේ ස්ථානයකට ඇවිල්ලා සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ එදාට හරි අර ආශ්‍රව චිත්තයේ මකලා මේ සම්මා දිට්ඨිය නැත සතර සතිපට්ඨානෙ වඩා ගන්න ටිකක් ඉඩ අවස්ථාව සලසගත් එක මේ කරන්නේ. එහෙම නැත්නම් සිල් සමාදන් වුණා කියලා ස්වාමීන් වහන්සේ සිල් දුන්න අපි සිල් ගත්තා. දැන් සිල් හරි කියන තැනකින් ඉඳලා තේරුමක් නැහැ. අපි නිකන් අපිම විහිළුවක් කළා වැඩක් නැහැ. ඒ නිසා හෙට දවසේදීත් හැම කෙනාම පුළුවන් තරම් Tamanට ලැබුණු මේ විවේකයෙන් දැන් ආහාර පාන ටිකක් කවුරු හරි අරගෙන දෙනවා. ඒ වගේම දරු මල්ලෝ බලා ගන්න, ගෙවල් දොරවල් බලා ගන්නත් නැහැ. Taman මේ කාය විවේකයේ හදාගත්තේ මේ හෙට දවසේ හරි මාර්යාගේ ඉඩමෙන් අහකට යන්න හුරු වෙන්න. හෙට දවසේදී නැත්තම් මේ පොය දවසේදී ටික ටික හරි ඕගොල්ලෝ හුරු වුණොත් ඊට පස්සේ ඒ හුරුවෙන් ගෙදර දොරේදී පුළුවන් වෙනවා. ඒ හින්දා හැම කෙනෙක්ම ටික ටික හරි දැන් රැ නිදා ගන්නකොටත් පිරිත් ටිකක් කියලා තුංගව වන්දනා කළා නිින්ද යනකම් ඈ පියාසතු ඉඩමේ ඉන්න මාර්යාගේ ඉඩමෙන් බැහැරට ගිහිල්ලා ඉන්න ටික ටික උත්සාහවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලාවෙම ඇහැට පේන දේට ඔබ්බෙන් නුවණ අරගෙන යන්න. හොඳට මතක තියාගන්න ඇහැ රූපය ආරම්භ කොට නම් පවතින්නේ අපි ආරාමයක නම් වාසය කරන්නේ. කන සද්දේ ආරාම කොට පවතින අපි ආරාමයක නම් ඉන්නේ. නාසයේ ගන්ධය ආරාම කොට පවතිනවා අපි ආරාමයක වාසය කරනවා නම් ඒ කියන්නේ ජරා මරණයක වාසය කරනවා කියලා දකින්න. ඊට පස්සේ කියනවා අපි ඇහැ රූපයට නිකේතනයක් කියනවා. ওই නිකේතන තියෙන්නේ. මේ නවතෙන් කන සද්දයට නිකේතනයක්, නාසය ගන්ධයට නිකේතනයක්. ඉතින් නිකේතනයක ඉන්නවනම් ජරා මරණ හිස් නෑ. ජරා මරණ ලැබෙන්නේ. ඒකයි රහතන් වහන්සේලාට කියන්නේ අනිකේතසාරි. නිකේතන උල නතර වෙන්නේ ඔය ගහක් යටක, ගලක් යටක ඉන්නා මිසක නිකේතන වල ඔය රෙක්ට උත්තුල ඕවා ඉන්නේ නෑ. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ මේ ආරාම වලින් නිකේතන වලින් පුළුවන් තරම් බැහැරව ගහක් යට ගලක් යට ඉඳගෙන භාවනා කරා. ඒ ගහක් ඇත්ත ගලක් ඇත්ත ඉඳගෙන භාවනා කරනවා වගේ තමයි සතර සතිපට්ඨානය වඩනවා. අමුතුවෙන් රෙක්ටවුත් වල යන්න ඕනේ නැහැ මේ ප්‍රියමනාප රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පංචකාමයේම තියෙනවා මේ රෙක්ටවුස් එකේ. ඒකේ තමයි අපි මෙච්චර කල් ඉන්නේ හැමෝම. ඉතින් <laughs> ස්කෝප් භෝගී ස්ථානක. ඉතින් ඕවැ ඉන්නේ ආර්යයන් වහන්සේලා. දැන් සිල් ගත්තාම සිල් ඇඳුමත් ඇඳගෙන ලැජ්ජ නැද්ද රෙක්ටවුස් එකේ ඉන්න? ආ ලැජ්ජයිද නැද්ද? ඒ කියන්නේ අරක්කු බොන මිනිස්සු ඉන්නවා, සූදුකාරයෝ ඉන්නවා, නුයේක් නරක වැඩ කරන මිනිස්සු ඉන්නවා, රෙක් හවුස් වල ඉන්නවද නැද්ද? ඉන්නවා. ඉතින් ඒ ඔක්කොම මේ නිකේතනේ ඉන්නවා. රූප, සද්ද, ගන්ධ, රස, පුට්ටබ්බ. ඕවා තුල ඉන්නවා කියලා කියන්නේ ඔයගොල්ලෝ සිල්රෙද්දත් පුරවගෙන රෙක් හවුස් එකේ. හරිද? හෙට දවසේදී ඕගොල්ලෝ දැන් සසරෙන් එතර වෙන්න නම් සසරෙන් එතර වෙන අය පිළිවෙත් පුරන අය ඉන්නේ කොහෙද? එක්ක ගහක් යට ගලක් යට නැත්තම් පිදුරු ගුහාවක එක්ක කුටියක ওই වගේ තැනක ඉන්නේ නේද එහෙනම් හෙට දවසේදී ඇතුළත දැන් ඉන්නේ කොහෙද හැබැයි මෙහෙමයි රෙක්ට් හවුස් එකේක අර එහෙම ඉන්නවා නම් ඔය අවන්හලකට ගිහිල්ලා ඉන්නවා නම් සිල් රෙද්ද ඉතින් ගලවලා ඉන්න වෙනවා. මොකද නැත්තම් ලැජ්ජාවේ බෑ සිල් රෙද්දක් දාගෙන ඕගොල්ලෝ රෙක්ට් හවුස් එකක හිටියෝ. ඒ හින්දා හෙට දවසේදී කරන්න ඕනේ මොකද්ද? අවන්හල් ගානේ රස්තියාදු වෙන්න එපා. කරන්න ඕනේ ගහක් ගලක් යටට ගිහිල්ලා සසර ගෙවා ගන්න උත්සාහවත් වෙන්න. අන්න එහෙම කෙරුවොත් දාන දෙන කට්ටියගේ ඒ දානයත් ආනිසංස වෙනවා. අපි යමක් සඳහා නම් ආවේ ඒකත් සාර්ථක වෙනවා. නියම නෙක්කම් මේ කියන්නේ ඒක. ගෙදරින් පිට වෙලා මම නිවන් දකින්න යනවා පන්සලට යනවා කියලා හොරෙන්තරේ රෙක්ට් හවුස් වල ගිහිලා හරියන්නේ නැහැ. <laughs> ඉතින් ඒ හින්දා මේ මාර්යාගේ සීමාවෙන් අයින් වෙලා පියාසතු ඉඩමේ ඉන්න හැම දිනාටම මේ දේශනාව හේතු උපනිෂ්ඨියම වේවා. වෙන දැනගන්න එහෙම මොකක්වත් තියෙනවද?